වහන්සේ අනුරාධපුර විශ්ව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මිනුවන්ගොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍යපාද මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශේ නම් වූ අවියක් අතට ගත්තෙකු වෙන්නෙක් නම් අවියෙන් තමාද විනාශවන්නේ එසේ හේයි දේශේ දුරුකොට ප්‍රසාද වූ මනසින් කුසල් රැස්කොට නිවන් දකින්නේ කෙසේදයි පහදා දෙන්නට.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 සාදු සාදු සාදු කාරුණික සදැහැති පින්වතුනේ පසේ නදි කොසල් මහ රජුරෝ විතක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුගේ විනාශය පිණිස පවතින යම් කරුණක් තියෙනවා නම් මට කියලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහරජතුමනි බොහොම අපූර්ව ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. පුද්ගලයෙකුගේ විනාශය පිණිස හේතු වෙන කරුණු තුනක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ පිළිවදන් දෙනවා. ඒ කරුණු තුන තමයි එක ඔබ හැම කෙනෙක්ම දන්නවා පුද්ගල సంతාණය ඇතුලේ තියෙන ලෝභය එහෙම නැත්නම් රාගය දෙවෙනි කාරණාව තමයි ద్వේෂය තුන්වෙනි කාරණාව තමයි මෝහය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඇතුලේ උන්වහන්සේ පැහැදිලි කරන කාරණාව ගැඹුරින් සිහි කළොත් අපිට තේරෙන දෙයක් තමයි සමහරක් වෙලාවට අපි හිතනවා අපිව විනාශ කරන්නේ බාහිර බලවේග විසින් කියලා. සොර සතුරු උපද්‍රව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් බාහිර හේතු නිසායි අපි වෙනසෙන්නේ කියලා අපි හිතුවත් තථාගත ධර්මයේ බුදුහාමුදුරෝ සත්‍ය පෙන්වලා දෙනවා. බාහිර කිසිම බලවේගයකට තමන්ව විනාශ කරන්න බෑ. තමන් විනාශ වෙන காரணා තුන තියෙන්නේ තමන් තුලමයි කියලා. එනිසා අද දවසේ මේ දේශනය ඇතුලේ අපි මාතෘකාව හැටියට තියාගන්නේ පුද්ගලයාගේ විනාශය සඳහා හේතු වෙන පුද්ගලයා තුළම තියෙන ඔය කරුණු තුනෙන් එකක් වන ද්වේෂය දුරු කරන්නේ පාලනය කරන්නේ කොහොමද? ඒ සඳහා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් මොනවද කියලා තෝර බේර ගන්න එක. සදහැවතුනි දේශය අපි හැම කෙනෙක් ළඟම තියෙන දෙයක් පෘථග්ජන නම් ඔබ අමතක නොකළ යුතුයි ආරම්භයේම ද්වේෂය කියලා කියන්නේ අපේ වැරැද්දක් නෙමෙයි. අපි උපන්න විදිහ තමයි මේ. හැම කෙනෙක් තුළම ද්වේෂ මුල් තියෙනවා. ඒක අපේ වරදක් නෙමෙයි. සමහරක් වෙලාවට ධර්මයේ අහන ධර්මයේ කියවන කෙනෙකුට තමන් පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අනේ මාතුල ද්වේෂය තියෙනවනේ. ඒක පාපයක්ද? ඒක වරදක්ද කියලා. සාමාන්‍යයෙන් මිනිසුන්ට වේවා සත්තුන්ට වේවා තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, බය, දුක, ਸੰతాපය ස්වභාව ධර්මයේ විසින් මේ සියල්ල අපිට ලැබිලා තියෙන එක පැත්තකින් අපේ ආරක්ෂාවට. කෙනෙක් බිය සහිතයි කියලා කියන්නේ ඒ බිය ඇති වෙන්නේ මනෝවිද්‍යාත්මකව පුද්ගලයාගේ ආරක්ෂාවට. හැබැයි මේ කියන කාරණාවන් පුද්ගලයාගේ විනාශයටත් ඒ වගේම හේතු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැඩි තරහ, දැඩි ක්‍රෝධය පාලනය කළ යුතුයි කියලා. ඒ වගේම තමයි ද්වේෂ සහගත සිතිවිලි තමන් ඇතුලේ තියෙන පරිසරය ගොඩ නැගුණොත් තමන්ට හානි කර විදිහට ගොඩ නැගෙන්න පුළුවන්. එනිසා ඒ தত্ত্বයන් පාලනය කොටගෙන තමන්ගේ හිතේ තියෙන ද්වේෂය කොයි වගේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න එක ඉතාම වැදගත් සහ වටිනවා. මේ දේශනාව ඇතුළේදී ඔබ තේරුම් ගත යුතුයි මේ පැහැදිලි කරන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට බාධාවක් පිනිස පවතින द्वේෂය පාලනය කරන විදිය ගැන රාග දෝෂ මෝහ කියන අකුසලයන් සමස්ත විදිහටම ප්‍රහීණය කිරීම කියන කාරණාවට නම් විදර්ශනා භාවනාව වඩන්න ඕනනේ එහෙම කරලානේ නිවන් මඟ හෙළි වෙන්නේ. නමුත් අද දේශනාව මූලික වෙන්නේ එදිනෙදා ජීවිතයේදී අපි ඇතුලේ ඉඳගෙන අපිට බාධා කරන අපේ ද්වේෂය දුරු කරන්නේ කොහොමද කියන එක ගැන. තව මේක පැහැදිලි කරගමු තථාගත දේශනාව ඇසුරෙන්. දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. අලුයම් වේලාවේ විහාරය ආලෝකමත් කරගෙන ඇවිල්ලා මේ దేవතාව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නය තමයි කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වා නසෝචති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කුමක් පුච්චා දැමීමෙන් කුමක් නැති කිරීමෙන් සුවසේ නිදාගත හැකිද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කුමක් නැති කිරීමෙන් කුමක් පුච්චා දැමීමෙන් දුක් නොවි හිටිය හැකිද කියලා ඇහුවා. සරලව කිව්වොත් අනේ බුදුහාමුදුරුවනේ හරියට නිකන් මලක් පිපුණා වගේ නිදාගෙන ඉඳලා උදේට හැරෙන්න කිසි බාධාවක් නැතුව හොඳට නිින්ද යන්න නම් මොනවද අපි ඇතුලේ තියෙන දේවල් අපි නැති කරගන්න ඕනේ. දැන් මේ කතාව ඇහුවහම ඔබට හිතෙන්න ඕනේ සමහරක් වෙලාවට දෙවියන්ගෙන් පිහිට ඉල්ලන අපි හිතන්න ඕන දෙයක් තියෙනවා දෙවියන්ටත් Tamanගේ සැපට මානසික සුවය නැති අවස්ථා තියෙනවා. ඒ හින්දානේ මෙහෙම ප්‍රශ්න අහන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දුක් නොවි ඉන්නත්, සුවසේ නිදා ගන්නත් මොකද්ද කරන්න ඕනේ කියලා කියලා දෙන්නේ කියලා හරි අහිංසක ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ දේශනාව අහගෙන ඉන්න ඔබටත් ওই ප්‍රශ්නෙට උත්තරය දැනගන්න ඕන කියලා මම හිතනවා ওই ප්‍රශ්නේ ඇහුවාම. තථාගත දේශනාව හරි අපූරුයි. දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවත් නැතත් ඔය අහපු ප්‍රශ්නවලට ඒ ප්‍රශ්නවලට දුන්න උත්තරත් අදටත් වළංගුයි. බුදුරජාණන් වහන්සේ පිළිවදන් දෙනවා. එක දෙයක් නැති කරගත්තොත්, පුච්චලා දැම්මොත් හොඳට නිදා ගන්න පුළුවන්. එක දෙයක් නැති කළොත් පුච්චලා දැම්මොත් දුක් නොවී ඉන්න පුළුවන්. මොකක්ද ඒ දේ? ද්වේෂය. අපි ඇතුලේ තියෙන ද්වේෂය දුරු කරගන්නවද කෙනෙක්? ආන් එයාට සුවසේ නිදා ගන්න පුළුවන්. කෝධං ජත්වා සුඛං සේති. කෝධං ජත්වා නසෝචති. දැන් මේක ටිකක් විස්තර කරගන්න වෙනවනේ අපිට නේද? කොහොමද ක්‍රෝධ නොකර ඉන්නකොට නිින්ද යන්නේ කියලා. දැන් ක්‍රෝධ කරන හිතක්, ද්වේෂ සහගත හිතක් අපිට තියෙනකොට අපි පහසුවෙන්ද ඉන්නේ? නැහැ. ඊටාම අසරණ තත්ත්වයකයි අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ක්‍රෝධ සහගත, ද්වේෂ සහගත සිතිවිල්ලක් සිතක් පහළ වුණාම අපිට මොනවද නැති වෙන්නේ කියලා. ගොඩක් දේවල් නැති වෙනවා. එක තැනක කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියන ධර්ම මාර්ගයේ ගමන් කරලා මැදුම් පිළිවෙතේ ගමන් කරලා භාවනා කරලා මොනවද ලබාගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඔය ප්‍රශ්නේ වැරදි. ඔබ ප්‍රශ්නේ අහන්න ඕනේ මෙහෙමයි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය මගෙහි ගිහිල්ලා ලබාගත්තේ මොනවද කියලා නෙමෙයි නැති කරගත්තේ මොනවද කියලා යහන්න ඕනේ. මා නැති කලේ ද්වේෂය. මේ මාර්ගයේ ගිහින් මා නැති කලේ මෝහය. මේ මාර්ගයේ මා ගිහින් නැති කලේ රාගය. එක තැනක අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා මේ ලෝකේ වැඩියෙන්ම ඉවසපු කෙනා තථාගත බුදුරජාණන් වහන්සේ කියලා නේද? මදක් ඔබ නතර වෙලා කල්පනා කරන්න ඔය කතාව ඇත්තද කියලා. මා යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේලා ඉවසන අය නෙමෙයි කියලා. ගැටලු සහගත ඇති ඔය යෝජනාව ඉවසන්න වෙන්නේ කෙනෙකුට ගැටලුවක් තිබ්බොත් විතරයි. ඔබට තරහ යනවා නම් තමයි ඔබ ඉවසන්න ඕනේ. ඔව්ද නැද්ද කියලා නුවණින් විමසලා බලන්න. ඔබට තරහ යන්නේ නැත්නම් ඔබ ඉවසන්න ඕනේද? නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්නපු මඟ ද්වේෂය පාලනය කරන මගක් නෙමෙයි. ඉවසන මගක් නෙමෙයි. ඒක ඉවසීම සඳහා හේතු වෙන කරුණු නැති කරන මගක්. දැන් විවිධ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා තරහව පාලනය කරන්න. එකේ ඉඳන් 10ට ගණන් කරන්න කියනවා. විවිධ ක්‍රම අපිට පෙන්නනවා. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමවේදය ඇතුලේ ඉවසීම නෙමෙයි ප්‍රගුණ කරන්න උගන්වන්නේ. ඉවසන්න හේතු වෙන තමා තුල තියෙන කරුණු ක්ෂය කරලා අයින් කරලා තුච්ච ලබාන ක්‍රමයක්. ඒ ක්‍රමයට යනකොට එහි අග දක්වා ගමන් කරනකොට ඉන් මෙහා පැත්තේ ආරම්භක කාර්යයන් ටිකක් තියෙනවා කරන්න. ඒ ටික තමයි මේ අගාත පටිවිණය කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. දේශනාව අතරමැද මම ඔබට කිව්වා ද්වේෂ කරන කෙනෙකුට මොනවද නැති වෙන්නේ කියලා. සදහවතුනි ද්වේෂ කරන කෙනාට පළමුව නැති වෙන්නේ තමාගේ හිතේ තියෙන සුවපත් බව. නිකමට හිතන්න ඔබේ හිත ද්වේෂයෙන් පිරිච්ච වෙලාවක කොයි තරම්නම් අපහසුාවක් ඇති වෙනවද කියලා. ඒ අපහසුතාවය නිසා අපේ මානසික සුවපත් භාවය නැති වෙනවා. ද්වේෂයේ මුදුන්පත් වෙච්ච හිතක් ඕන දෙයක් කරනවා. ඕනම දෙයක් කරනවා. ඒ වෙලාවට මොනම හේතුවක් නිසාවත් එයාගේ නුවණැස පාවිච්චි කරන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂයෙන් ඉන්න කෙනා අන්ධයෙක් වගේ කියලා. අපි අන්ධයෙක් කියලා කියන්නේ මසැස පෙනෙන්නේ නැති කෙනාට. ඇස් පේන්නේ නැති කෙනාට. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ අන්ධයි කියලා නුවණ ඇස අන්ධ වෙච්ච කෙනාට. පංච නීවරණ ධර්ම විග්‍රහ කරනකොට එක තැනක දේශනාවේ සඳහන් වෙනවා ද්වේෂය හරියට වතුර භාජනයක තියෙන නටන උණු වතුර එකක් වගේ කියලා. කොච්චර පිරිසිදු වතුර භාජනයක් වුණත් උතුරනකොට නටනකොට ඒකේ පතුල පේන්නේ නැහැ. ඒ වගේ ද්වේෂයෙන් යම් හිතක් උණු වෙනවා නම් නටන වතුර වගේ රත් වෙලා නම් ඒ හිත ඇතුලේ තියෙන ලස්සන දේවල් එකක්වත් බලන්න හම්බෙන්නේ නැහැ. තථාගත දේශනාවේ උපමා රාශියකින් විස්තර වෙනවා මේ හිත ගැන. උන්වහන්සේ හරි ලස්සන උපමාවක් හැම තැනකම ගේනවා. මේ හිත හරියට ජලය වගේ කියලා. උන්වහන්සේගේ උපමාවන් ඔක්කොම එකතු කරලා මම උපමාවක් කියනවා. මේ හිත හරියට ස්වභාවික දිය පොකුණක් වගේ. වතුර පිරිච්ච පොකුණක් වගේ. සදහැවතුනේ ඒ වතුර පිරිච්ච පොකුණේ මඩ තියෙනවා පතුලේ. මේ මඩ වලින් මම උපමා කරන්නේ මුකුත් නෙමෙයි. හිත කියන මනස කියන ඒ පොකුණ තුල තියෙන द्वේෂය, රාගය, මෝහය තමයි මඩ හැටියට මම පෙන්වන්නේ. දැන් පොකුණකට ගිහිල්ලා කවුරු හරි කොටු කෑල්ලක් හරි ගල් කැටයක් හරි දැම්ම ගමන් මොකද වෙන්නේ? අර මඩ ටික ඇවිස්සෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජුරවන්ට දේශනා කරන්නේ මොකද්ද? තමා තුළ තියෙන ද්වේෂයෙන් තමයි තමන් විනාශ වෙන්නේ. ඔන්න හොඳ තැනකට අපි එනවා. බොහෝ විට හැම කෙනෙක්ම කියන්නේ මම තරහ ගන්නේ මගේ වැරැද්දෙන් නෙමෙයි මං ළඟ ඉන්න අය කරන වැරදි නිසායි මට තරහ යන්නේ කියලා. ඇත්තනේ ඔබ වැඩ කරන ආයතනයේ හිතන්න ඔබ ඉන්නවා එහෙම නැත්නම් ඔබ ඉන්න ගෙදර ඔබ ඉන්නකොට වටේ පිටේ අය කරන වැඩ නිසා තමයි අපිට තරහ ඇති වෙන්නේ. මතු පිටින් බැලුවහම හරි සාධාරණ කතාවක්. හරි සාධාරණ කතාවක්. හැබැයි ප්‍රඥාවෙන් ඔබ හිතන්න කෙනෙක් කරන වැරදි නිසා විතරක් නෙමෙයි අපිට තරහ යන්නේ. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් නිසා අපිට තරහ යනවා. පුංචි සරල කතාවක් මම කියන්නම්. හවසට ඉදලක් අරගෙන අපවිත්‍ර වෙලා තියෙන මිදුලක් ඔබාම දිනවා. පැයක් දෙකක් වෙලාව අරගෙන පිරිසිදු කරනවා. පිරිසිදු කරලා අර ඉදල අතේ තියාගෙන ඔබ මිදුල දිහා ආපහු හැරිලා බලනවාමයි. බලලා මහා පහන් හිතක් ඔබ ඇති කරගන්නවා. සතුටු හිතක් ඇති කරගන්නවා අර ලස්සන දැකලා. ඉස්සෙල්ලා හරි අපිරිසිදුවට තිබුණ මිදුල දැන් හරි ලස්සනයි. හරි වෙහෙසයි වුණා හැබැයි මෙතෙන්ට මේ මිදුලපත් කරන්න. ඔන්න ඔබ අර මිදුල දිහා බලාගෙන සතුටු වෙමින් ඉන්නකොට මහ හොලඟක් ඇවිත් අර අතුගාපු කොළ ටික ඔක්කොම තිබුණටත් වඩා අර මිදුල අපිරිසිදු වෙන විදිහට හැමතැනම විසිරෙනවා. දැන් මොකද වෙන්නේ? අර හිත කියන පොකුණ යට තිබුණ ද්වේෂය කියන මඩ ටික ඇවිස්සෙන්නේ නැද්ද? ඇවිස්සෙනවා. ළඟ ඉන්න කෙනෙක් කරන දේවල් හින්දා විතරක් නෙමෙයි එහෙනම් අපේ හිතේ ද්වේෂය ඇවිස්සෙන්නේ. පාරේ යනකොට දුරකතනෙන් කතා කර කර යනවා සතුටින් මහපට ඇඟිල්ල හරි පුංචි ඇඟිල්ල හරි කකුල තියෙන ගලක හැප්පෙනවා. දැන් මොකද වෙන්නේ? තරහ සිතක් ඇති වෙනවා. දැන් ඔය දෙවැනි සහ තුන්වැනි අවස්ථාව මම හෙලි කරපු මොකක් නිසාද තරහ ගිහින් තියෙන්නේ? එකක් හුළඟ නිසා අපි තරහ අරගෙන අනික පාරේ තියෙන පුංචි ගල් කැටයක් නිසා තරහ අරගෙන ඔබ ප්‍රඥාවෙන් හිතන්න කොයිතරම් දුර්වල හිතක්ද මට එහෙනම් තියෙන්නේ කියලා. ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් හුළඟ හුළඟටත් පුළුවන් මගේ හිත හොල්ලන්න. පුංචි ගල් කැටයකටත් පුළුවන් පාරේ තියෙන මගේ හිත බොර කරලා මඩ කරලා දාන්න. හේතුව ස්වභාව ධර්මයේ ක්‍රියාවලියවත් වටේ පිටේ ඉන්න අයගේ වැඩවත් නෙමෙයි මගේ හිත ඇතුලේ ද්වේෂය තියෙන නිසායි ද්වේෂය ඇවිස්සීලා එන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. තථාගත ධර්මයේ බුදුහාමුදුරුව පෙන්නනවා කෙනෙකුට තමන්ගේ හිත හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඉස්සලා දැනගන්නට මඩ තියනවා කියලා හොදලා අරින්න නේද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි තමන් ඇතුලේ මඩ තියනවා කියලා කවුරුත් පිළිගන්න සූදානම නැහැ. අපි හැමෝම ඇතුලේ තියෙනවා. ඔබ පෘථග්ජන නම් ඔබ තුල තියෙනවා. ආයෙ මම ඔබට කියනවා ඒ මඩ තියෙන එක ඔබේ වැරද්දක් නෙමෙයි කියලා. සදහැවතුනේ ආ ද්වේෂයෙන් ඉන්න කෙනාට තමන්ගේ නුවණැස අන්ධ වෙලා යනවා. එයාට තීරණ ගන්න බෑ ඒ වෙලාවට. එයාගේ ප්‍රඥාව වැහිලා. ද්වේෂය තමයි මුල් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඕනම අකුසලයක් එයා කරනවා. ද්වේෂය මුල් වෙලා වැරදි කරපු මිනිස්සු අද ඒක කල්පනා කරනකොට පසුතැවෙනවා. හිත මහ පුදුම දෙයක්. හිතේ ද්වේෂය ඇවිස්සිච්ච ගමන් හිත ඔබට යෝජනා කරනවා දරපතල වැරදි කරන්න. අපිත් ඉතින් කරනවා. ඇයි නුවණැස අන්දයි? ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? අර පොකුණේ තියෙන මඩ ටික යටට ගිහින් තැම්පත් වෙනවා වගේ දේශය තැම්පත් වෙනවා. හිත තේරුම් ගන්න මම හරි සරලව මේ දේශනාව ඔබට කරන්නේ හිතේ ස්වභාවය තමයි පොකුණක් වගේම තමයි. ඇවිස්සිච්චහම අර මඩ ටික බොර වෙනවා හොඳටම. හැබැයි ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? නිසල් මොනේ අර මඩ ටික පතුලට ගිහින් ආය අර වතුර ටික පෑදෙනවා වගේ තරහ ගිය හිතේ තරහ ටික ටික ටික ටික නිවෙන්න පටන් ගන්නවා. නිවුණට පස්සේ අර අන්ධ වෙච්ච නොනැස ආයසරයක් පේන්න පටන් ගන්නවා. දැන් ඔන්න අපේ මනස අපේ නුවණ නිනිශ්චය කරනවා කරපු දේ හොඳද නරකද කියලා. දැන් තමයි පාපය කියන එක මතුවෙන්නේ. දැන් වැරදිකාරී සිටිවිල්ල අපිට වද දෙන්න පටන් ගන්නවා. හැම දෙයකම එහෙනම් වැරදි කවුද? ද්වේෂය. එනිසා ද්වේෂය දුරු කළ යුතුද නැතිද? දුරු කළ යුතුයි. අඩුම තරමේ තදංග වශයෙන් හෝ යටපත් කරගත යුතුයි. තදංග වශයෙන් යටපත් කරනවා කියන්නේ පොකුණ ඇතුලේ මඩ තියෙනවා හැබැයි ඇවිස්සෙන්න දෙන්නේ නැහැ. එහෙම හරි තියාගන්න පුළුවන් නම් ලොකු දෙයක්. විශේෂයෙන් සංකීර්ණ සමාජ රටාවක් ගෙවන අපි වගේ රටක ඉන්න මිනිස්සුන්ට මේක ටිකක් කරත් අපහසු වැඩක්. ජීවිතේ විවිධ අඩුපාඩු තියෙන අපේ සමාජය අයට. ඒ නිසා ඒ අඩුපාඩු දුරු කරගන්න මහ වෙහෙසක් ඔබ බරමින් ඉන්නේ. ඒ වෙහෙස ඇතුලේ ඔබට හැම අතින්ම අඩුපාඩු වෙනකොට හිත කියන පොකුණ ආරක්ෂා කරගන්න එක ටිකක් අමාරුයි තමයි. ඒ නිසා තමයි නිරන්තරයෙන් මේ වගේ දේශනාවන් අනුග්‍රහයන් දක්වමින් ඔබ වෙත සමීප කරවන්නේ. ඒ නිසා අහන බණ ඇතුලේ ප්‍රායෝගිකව ඔබට වඩන්න පුළුවන් දේ ජීවිතයට එකතු කරගන්නම ඕනේ. ද්වේෂය වැඩි වෙච්ච හිතක් අකුසලයට බරයි. ඒ නිසාම මොකද වෙන්නේ? ද්වේෂ සහගත හිතක් තියෙන කෙනාට මිත්‍රයෝ හම්බෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එයා නිවනින් බොහෝම දුර කෙනෙක්. එයා සුගතියෙන් බොහෝම දුර කෙනෙක්. ඒ නිසා ද්වේෂය දුරු කළ යුතුයි. මෙතන ඉඳලා මම කියලා දෙන්නම්. තථාගත බුදුරජාණන් වහන්සේ ද්වේෂය දුරු කරන්න පියවරෙන් පියවර අපිට දුන්නු අවවාද. ආපහු මම ඔබට කියනවා ද්වේෂය ඔබ තුල තියෙන එක ඔබේ වරදක් නෙමෙයි. හැබැයි ද්වේෂය ඇති බව තේරුම් අරගෙන එය පාලනය කර නොගන්න එක නම් ඔබේ වරදක් බවට පත් වෙනවා. සදහැවතුනේ පළවෙනි දේ තමයි අපි ද්වේෂ කරන්නේ ඇයි? ප්‍රධාන හේතුව ප්‍රඥාවෙන් විමසන්න අපි බලාපොරොත්තු වෙන දේ ඉටු නොවන විටයි අපිට ද්වේෂයක් පැන නගින්නේ. අපේ දරුවෙක් ඔබ හිතන්න ඔබේ දරුවෙක් ඔබ කියන විදිහට කටයුතු නොකරන තැනදී ඔබට දේශය තියෙනවා. ඔබ රැකියාව කරන තැන ඔබේ යටතේ සේවය කරන හෝ ඔබට ඉහළින් සේවය කරන ඔබේ ස්වාමියා වෙන්න පුළුවන් ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් තමන් බලාපොරොත්තු වෙන දේ නොකරන කොටත් තමා බලාපොරොත්තු නොවන දේ කරන කොටත් අපිට ද්වේෂය ඇති වෙනවා. සරලව හිතන්න ඔබ බලාපොරොත්තු නොවන දෙයක් සිදු වෙද්දී හෝ ඔබ බලාපොරොත්තු වන දේ සිදු නොවෙද්දී තමයි ද්වේෂය කියන එක මතුවෙන්න පටන් ගන්නෙ. හේතුව හොයාගත්තොත් උත්තරේ හරි ලේසියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආං ඔබ බලාපොරොත්තු වෙන දේ කෙනෙක් නොකරනකොට ඔබට ඕන විදිහට වැඩ සිද්ධ නොවෙනකොට ඔබට ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයා කෙරෙහි ඔබ පළමුව ඔහු කෙරෙහි මෙත් වැඩිය යුතුයි මෛත්‍රී වැඩිය යුතුයි දැන් මේක ගුවන් විදුලිය බණකට කියන්න ඕනේ හැම කෙනෙක්ම අහලා තියෙනවනේ හැබැයි ප්‍රඥාවෙන් අහගෙන ඉන්න මෙත් වඩන එක ලේසි නෑ. මගේ ද්වේෂය මගේ හිත නටන උණුතර එකක් තරමට තරහ ගස්සන දෙයක් කරපු කෙනෙක් කෙරෙහි මෙත් වඩන්න කියලා දේශනාවේදී දේශකයන් වහන්සේට කියන්න හරි ලේසි හැබැයි කරන කෙනාට ඕක හරි අමාරුයි එයාට හරි අමාරුයි ඇයි ද්වේෂ කරන කෙනා තමන්ගේ ද්වේෂයට ලක් වෙන කෙනා කෙරෙහි මෙත් වඩන්න නම් එයාව සිහි කරන්න ඕනේ. එයාව සිහි කරනකොට අපිට මෙත් වැඩිවීමට වඩා ආපහු මතක් වෙන්නේ ආපහු ඇති වෙන්නේ අපේ ද්වේෂය ඇවිස්සෙන එක. එනිසා මේකට ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ලස්සන අපූර්ව උපමාවක් ගේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගවයෝ බලා ගන්න කෙනෙක් තමන්ගේ ගවයව කුඹුරක් මැද්දෙන් එක්කගෙන යනවා නියරක් දිගේ. සරු සාරෙට ගොයන් දෙපැත්තෙම වැඩිලා. ගවයේ ගොයමක් මැද්දෙන් අරයි යන්න පුළුවන්ද? අමාරු වැඩක්. ගවයා මොකද කරන්නේ? දකුණු පැත්තට තමන්ගේ හොම්බ දාලා අර ගොයම කන්න හදනවා. හදනකොට පිටිපස්සේ යන මනුස්සයා කෙවිටින් එකක් ගහපුවාම ගවයා තමන්ගේ හොම්බ ආපහු ගන්නවා. වම් පැත්තට දානවා ආපහු. එතකොට වම් පැත්තට කෙවිටින් එකක් ගහනවා. ගහන්න කියලා ධර්මයේ කියන්නේ සමාජයේ තියෙන උපමාව බුදුන් වහන්සේ දේශනා කරන්නේ. සදහවතුනියන් තථාගත බුදුරජාණන් වහන්සේ උපමා කරනවා අපේ හිතක් මේ ගවයා වගේ තමයි. තරහ ගිය වෙලාවක අපේ හිතත් හරියට ගොයමක් මැද්දේ යන ගවයෙක් වගේ තමයි. නේද? ද්වේෂයෙන් ඉපිලෙන හිතක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ එක්කෝ බනින්න, එක්කෝ පාඩු කරන්න, එක්කෝ පහර දෙන්න. අර ගොයම කන්න හදනවා වගේ තමයි. මොකක් හරි කරන්න හදනවා මේ හිත. ඒ වෙලාවට Taman හිතේ ස්වාමියා විදිහට පිටිපස්සේ ඉඳගෙන හිතට කෝටු පාර දෙන්න ඕනේ. අර පුද්ගලයා ගැන ද්වේෂයක් ඇති වෙනකොට ඒ ක්ෂණයෙන් මෙත් සිටිවිල්ලක් කොහොම හරි හදාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අමාරුයි තමයි. හැබැයි වීරියවන්ත වෙන්න ඕනේ. මෙහෙම පහර දෙමින් යනකොට අර ගවයා නිකම්ම පුරුදු වෙනවා ටික දුරක් යනකොට මම ඔළුව හැරෙව්වත් පිටිපස්සෙන් ගුටි වදිනවා. ඒ නිසා මේක හරියන්නේ කියලා එයා අර තනකොළ කන්න තියෙන ආශාව නැති කරගෙන ගමන යනවා. හිතත් ඒ වගේමයි. හිතට කල් දෙන්න ඕනේ. හිතේ ස්වභාවය තමයි ඒක. මම මේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් ගණනාවක් එකතු කරගෙන උපුටා නොදක්ුවත් ඔබට සරලව තේරුම් කරන දේ කිසි උපමාවක් ඕනේ ඔබ ඔබේ හිත ගැන හිතන්න. මම කලිනුත් කිව්වේ පොකුණක් වගේ ඇවිස්සෙච්ච එක නිවෙන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා ටිකක් වේගෙන් මේක නිවන්න තියෙන ක්‍රමයක් තමයි මොකද්ද? අපේ ද්වේෂයට ලක්වෙච්ච කෙනාට ක්ෂණිකව මෛත්‍රිය දක්වන්න. කොටුපාර ගොඩක් වෙලා ගහන්නේ එකක් ගහුවා නම් ඇති. ඔළුව හරවනවා. අන්න ද්වේෂ සිටිවිල්ලක් එක පැත්තකින් මතු වෙනකොට අමාරුවෙන් අකමැත්තෙන් හරි මෛත්‍රිය කියන කොටුපාර දෙන්න ඕනේ. මෙත් සිටිවිල්ලක් ඔහු කෙරෙහි හිතේ ඇති කරන්න ඕනේ. ඕක තමයි පළවෙනි කාරණාව මේ සූත්‍රයේදී දක්වන. ඊළඟට දැන් මේ මහා ද්වේෂයක් හිතේ පැන නගින වෙලාවට ඒක දුරු කරන විදිහයි කියන්නේ. නටන උණු වතුර එකක් වගේ ද්වේෂය ඇවිස්සුනහම ඇහැපෙන්නේ නෑනේ නුවණ කියන ඇහැ. එනිසා මේ දේශනාව ඔබට ඒ වෙලාවට මතක් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අපේ ද්වේෂයට ලක් වෙන කෙනා කවුරු හරි මට වැරද්දක් කළොත් නේ මම එයා කෙරෙහි ද්වේෂය ඇති කරන්නේ. ආන් ඒ වෙලාවට ඔබ හිතන්න ඕනේ ඔහුට කරුණාව දැක්විය යුතුයි කියලා. පළවෙනි ක්‍රමයේ මෙත් වඩන එක දෙවෙනි ක්‍රමේ කරුණාව දක්වන එක. කරුණාව කියලා කියන්නේ මොකද්ද? අනිත් කෙනා කෙරෙහි අනුකම්පාව උපදවා ගැනීම. දැන් අපි අනුකම්පා කරන්න ඕනේ අසරණ අයටනේ. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන කාරණාවක් මම කියන්නම්. මට ද්වේෂ කරන කෙනා අසරණද? පැහැදිලිවම ඔව්. මොකද මා ද්වේෂයෙන් ඉන්න වෙලාවට මං මොනතරම් අසරණද කියන එක මම දන්නවා. ඒ වගේ ඔබ හිතන්න ද්වේෂයෙන් හිත වෙලුන වෙලාවට ඔබ කොයිතරම් අසරණද? ඒ වගේම ඔබට ද්වේෂ කරන කෙනත් අසරණයි. අසරණ අයට අපි අනුකම්පා කළ යුතුයි. මෙහෙම දකින්න නම් ඔබ ශ්‍රේෂ්ඨ හිතක් හදාගන්න කෙනෙක් වෙන්න ඕනේ. මේක පුරුදු කරනකොට හරියනවා. එනිසා ඔහු අසරණයි. ඒ අසරණ බව නිසා මා ඔහුට අනුකම්පා කරනවා කියලා කරුණා සිතක් හිතේ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. එකපාරට ඇති වෙන්නේ නැහැ. උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය හරියනවා. මොකද එක පැත්තකින් ඔබේ හිත ටික ටික ස්වභාවිකව නිවෙනවා. අනෙක් පැත්තෙන් අපි මේ උත්සාහ කරනවා ටිකක් වේගෙන් ඒ නිවෙන එක ඉටු කරගන්න. සදහැවතුනි තුන්වෙනි විදිය තමයි උපේක්ෂා සහගතව බැලිය යුතුයි. තමාට ද්වේෂය ඇති වෙච්ච කාරණාව දිහා ගැටෙන්නේ ඇලෙන්නේ නැතුව බලන්න කියන එක. ඔය ගැන දේශනාවන් ඔබ ඕන තරම් අහලා තියෙනවා. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත් අමාරුම නම් සිහි නොකර ඉන්න උත්සාහ කරන්න ඒ වැඩේ නම් හරිය අපහසුයි සිහි නොකර ඉන්න උත්සාහ කරන හැම මොහොතෙම වෙන්නේ සිහි වෙන එක තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ කාරණාව මේ දේශනාවේදී පැහැදිලි වෙන දේ තමයි තමාට දේශ කරන කෙනා පැය 24ම සිහි වෙනවා නම් අඩුම විනාඩි 5ක්වත් සිහි නොකර ඉන්න බලන්න. මනෝ වෛද්‍යවරු දෙන උපදේශය තමයි මානසික ගැටලුවක් තියෙන අයට පුළුවන් තරම් වැඩ කරන්න. නිදි වරාගෙන වැඩ කරන්න. ගොඩක් වැඩ කරනකොට Tamanට තියෙන අර අප්‍රසන්න සිටිවිල්ල මග හැරිලා යනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් ඒකම තමයි. සිහි නොකර ඉන්නනම් මොකද කරන්න ඕනේ? තමන්ගේ මනස වෙනත් වැඩගත් දෙයකට යොමු කරන්න ඕනේ. මානසික ගැටලුවක් ඇති වෙච්ච හැම තැනකම මනස කඩාගෙන වැටිච්ච හැම තැනකම මිනිස්සු කරන්නේ පැත්තකට වෙලා ඇඳක් උඩට වෙලා කල්පනා කරන එක. තවත් මොකද වෙන්නේ? අර ගැටලුව වැඩි වෙනවා. එනිසා ඔබ කරන්න ඕනේ මානසික පීඩාවක් එන හැම මොහොතකම වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඒ ක්‍රියාවට හාත්පසින්ම වෙනස් ඵලදායි වැඩක නිරත වෙනවා නම් ඔබේ හිතට වේදනාවක් ඇති වෙන අර කාරණාව ඔබට පහසුවෙන් අමතක කරන්න පුළුවන් සිහි නොකර ඉන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ඒත් ඔබේ द्वේෂය නිවෙන්නේ නැත්නම් ඔබ හිතන්න ඕනේ මේ මා කෙරෙහි ද්වේෂය පතුරන කෙනා මා වගේම කර්මය දායාද කොට ගත්තෙක්. කර්මයමයි එයාගේ ඥාතියා වෙන්නේ. ඔබ අහලා තියෙනවනේ කම්ම බන්දු කම්ම යෝනි කම්ම පටිසරණෝ කියලා කර්මයමයි පිහිට කොට පවතින්නේ හැම සත්වයකම සරලව කිව්වොත් එයා කරන කර්මය එයා සමගයි මා ඔහුගේ කර්මය ලබාගත යුතු නෑ කියලා. ගමේ ගොඩේ ඔබ නිතර කතා වෙන දෙයක් නේ. හැබැයි මේකේ ගැඹුරක් තියෙනවා. සබහැවතුනේ ඔබ නිකමට හිතන්න කෙනෙක් ඔබට දේශ කරනවා නම් ඒ ඔබේ වැරද්දක්ද නැත්නම් ද්වේෂ කරන කෙනාගේ වැරද්දක්ද? ඒක ද්වේෂ කරන කෙනා තුළ තියෙන වැරද්දක්. කවුරු හරි ඔබට දොස් කියනවා නම් කරුණු දෙකක් විමසිය යුතුයි. එකක් ඔහු දොස් කියන්නේ දොස් පවරන්නේ ඇත්තටම මා තුල වැරද්දක් තියෙන නිසාද? එහෙම වැරද්දක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට නිහතමානී වෙන්න පුළුවන්. ඔහුට කරුණු කියලා තමන්ගේ වැරද්ද පිළිඅරගෙන නිහඬ වෙනවා. එහෙම වැරද්ද පිළිගන්න කෙනෙක් මහ ශ්‍රේෂ්ඨයෙක්. හරි අමාරුයි. තමන්ගේ වැරද්දක් පිළිගන්න එක අපේ හිත කැමති නෑ ඒකට. තමා තුළ වැරද්දක් නැතත් බොහෝ දුරට ඔබට තියෙන අත්දැකීම අනුව ඔබ වැරදි නිසාම නෙමෙයි මිනිස් ඔබට දේශ කරන්නේ. ඔබ වැරදි නැත්නම් අනුන් ඔබට දේශ කරන එක ඇයි ඔබ ගණන් ගන්නේ? මහ මුහුද වගේ එතනදි හිතන්න. මුහුදට මිනිස්සු ඕන තරම් කුණු දානවා. මුහුද ඔය එකක්වත් දියඹට අරගෙන යන්නේ නෑ ඔක්කොම ගෙනල්ලා වෙරළේ ගොඩ ගහනවා එළියේ හුළඟ තියනවා එළියේ මහ වැහි වහිනවා ඒ මහ වැස්සට අපේ ගේ තෙමෙනවා නම් ඒ මහ හුළඟට වැහි හිරිකඩ අපේ ගේ ඇතුළට එනවා නම් වැරද්ද වැස්සේද හුළඟේද නැත්තම් අපි ගේ හරියට හෙවිල්ලාගෙන නැති එකද අපි ගේ හරියට හෙවිල්ලගෙන නැහැ. කොච්චර වැස්සක් කමක් නැහැ මං මගේ ගේ වහලේ හරියට හදාගෙන නම් කොච්චර වැස්සත් හුළඟත් ආවත් මට කමක් නැහැ. මම මගේ ජනේල් දොරවල් ටික හරියට ශක්තිමත්ව වහගෙන නම් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක. අපි හැම මොහොතෙම උත්සාහ කරනවා අපේ හිතේ තියෙන ද්වේෂය ඇති වුනේ පිටස්තර හේතුවක් නිසා ඒ නිසා බාහිර හේතුව නැති කරන්නයි අපි උත්සාහ කරන්නේ. තවත් මොකද වෙන්නේ? අපිට පාලනය කරන්න බැරි ඒ බාහිර හේතු කවදාවත් නිවැරදි කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මේක තේරුම් ගත යුතුයි ඉස්සෙල්ලාම. සමහරක් වෙලාවට ඔබේම පුතා, ඔබේම ඥාතියා, ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ, ඔබේ සේවකයා වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට 100ට 100ක් නිසි තැනකට ගේන්න බෑ. යම් මට්ටමකට පුළුවන් මේ ලෝකෙ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන විදිහට වෙන්නේ නෑ. ආන් ඒ සිටිවිල්ල පුරුදු කරන්න පුළුවන් නම් කෙනෙකුට එයා පටන් ගන්නවා තමන්ගේ හිත වහගන්න. එක එක්කෙනා ඇවිල්ලා ගල් කැට දාන්න හරි කෝටු දාන්න හරි එන්නේ මේ හිත කියන පොකුණ ආවරණය නොවී තිබ්බොත් මේ ඕකට ගේට්ටුවක් දාලා වැටක් දාලා වහලා දැම්මොත් කාටවත් ඇවිල්ලා ඕකට පනින්න පුළුවන්ද? කාටවත් ඇවිල්ලා පනින්න බෑ. එනිසා ධර්මය කියන වැටෙන් තමයි මේක වහගන්න වෙන්නේ. සදහැවතුනි මේ දේශනාව අවසන් කිරීම සඳහා දේශය දුරු කරගන්න හොඳම ක්‍රමය මම ඔබට කියලා දෙන්නම්. මම කිව්වා සරලව පටන් අරගෙන මේකේ අවසානයේ දක්වා මම ගෙනියන්නම් කියලා. තථාගත බුදුවරු ලෝකයට වැඩම කරලා දේශනා කරන ලද වැදගත්ම පණිවිඩය තමයි මේ ලෝකය අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගතවයි තියෙන්නේ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ලෝකයේ ඇත්තටම පවතින ඇති සැටිය වන ත්‍රිලක්ෂණය අවබෝධ කරනවා නම් එයා සසර නිම කරනවා. එතනින් මෙහා ඔය ත්‍රිලක්ෂණයෙන් වැඩ ගන්න පුළුවන්. ලෝකේ හැමදේම වෙනස් වෙනවා. මම බොහොම සරල න්‍යායක් සූත්‍රයක් ඔබට කියලා දෙන්නම්. ජීවිතේ ඔබට තියෙන බරපතල ප්‍රශ්නවලදී ජීවිතේ අපි හැම කෙනෙකුටම ලොකු ගැටලු ඇති වෙනවා. සමහර මිනිස්සු සියදිවි විනාශා ගන්නවා ඒ ගැටලු ලෙහා ගන්න බැරුව. ඒ ගැටලු වලට තියෙන හොඳම උත්තරේ තමයි අනිත්‍ය වඩන එක කොහොමද අනිත්‍ය වඩලා ගැටලු නිමාගන්නේ මම මේ නිවන් දකින්න විදිහ ගැන නෙමෙයි කියන්නේ එදිනෙදා ජීවිතේ ගැටලු ලෙහා ගන්න විදිය සදහැවතුනේ අනිත්‍ය කියන්නේ වෙනස් වීමට වෙන මොකටවත් නෙමෙයි මේ ළඟදී දවසක අපේ දහම් දේශනා අහන ජර්මන් ජාතික වෛද්‍යවරියකට අනිත්‍ය කියන මේ සංකල්පය විනාඩි 5ක් මම කියලා දුන්නා. ඇය මට කියනවා මේ ලෝකේ මම අහපු වටිනම ලස්සනම වචනේ අනිත්‍ය කියලා. හැබැයි සමහරක් වෙලාවට අපේ රටේ අනිත්‍ය කියන වචනේ එච්චර ලස්සනද කියලා ඔබ හිතනවා ඇති ආපහු. සදහවතුනි හරියට මේක තේරුම් ගත්තොත් ඔබ පිළිගනි එක තමයි ලෝකේ වටිනම වචනේ කියලා. මං කියලා දෙන්නම්. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. වෙනස් වෙනවා. මම ඔබට කියනවා ඔබට මේ වෙලාවේ දරුණු ප්‍රශ්නයක් තියෙනවා නම් ලෝකේ හැමදේම වෙනස් වෙන න්‍යාය සත්‍ය ඇතුලේ ඔබේ ප්‍රශ්නයත් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. වෙනස් වෙනවද නැද්ද? ඒක වෙනස් වෙනවාමයි. මේක තේරුම් ගන්න පුළුවන් ඔබ ඔබේ ජීවිතය ආපහු හැරිලා බලලා හිතන්න. සමහරක් වෙලාවට ඔබට ඔබේ ජීවිතයේම එපා වෙන තරමේ ප්‍රශ්න ඇති වෙච්ච තැන් ඇති. මහා බයක් හිතෙන ප්‍රශ්න ඇති වෙච්ච තැන් ඇති. අගක් මුලක් නැති උත්තරයක් නැති ප්‍රශ්න ඔබේ ජීවිතයට ඇවිල්ලා ඇති. මහා දරුණු විදිහට ඔබට ද්වේෂ කරන මිනිස්සු අවස්ථාවන් ඔබ තුල තිබිලා ඇති. අනෙක් පැත්තෙන් ඔබේ හිත තුලත් දරා ගන්න බැරි තරම් ඔබව අසරණ වෙන ද්වේෂ සහගත සිටිවිලි අනිකා මරා දැමීමට තරම් ද්වේෂ සහගත සිටිවිලි ආපු අවස්ථා ඇති මේ බණ ටික අහන මේ වෙලාවේ ඔබ හිතලා බලන්න ඒ මොහොතේ ඒ ගැටලු වලින් ඔබ තුල හෝ බාහිරව ඇති වෙච්ච ගැටලු වලින් ඔබට ආපු පීඩනය ඒ විදිහටම මේ මොහොතේ තියනවද කියලා නෑ එක්කෝ ඔබේ ගැටලුව වෙනස් වෙනවා එක්කෝ ඔබේ හිත ඒ ගැටලුව දරා ගන්න පුළුවන් විදිහට වෙනස් වෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ඕකටයි. ඔබටම ඔය ආපු ප්‍රශ්න ඇතුලේ ඔය ප්‍රශ්න මිනිස්සු මීට කලින් මුණ දීලා විසඳපුවා. මේ සසල ජීවිතය ඇතුලේ මා පොරොන්දු වෙමින් ඔබට කියනවා මීට පෙර කෙනෙකුට මුණ නොගැහුණු ප්‍රශ්න ඔබට මුණ ගැහෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඔය ප්‍රශ්න ඇතුලේ ජීවිතය අතහැරියා. සමහරු ඒ ප්‍රශ්න ශක්තියක් කරගෙන ජීවිතය ජයගත්තා. ඔය ප්‍රශ්න ගොඩකට හේතු වෙන එකක් තමයි ද්වේෂය කියලා කියන්නේ. සබහැවතුනි ඔබ ළඟ ඉන්න කෙනා ඔබට ද්වේෂ කරනකොට ඔබ නොනින් විමසිය යුතුයි. ඔහුගේ හිතේ ද්වේෂය ඇති වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි අනිත්‍ය නිසා. ඔහු මේ වෙලාවේ ද්වේෂයෙන් හිටියට මීට පෙර ඔහු ද්වේෂයෙන් නෙමෙයි හිටියේ. ඒ වගේම ඔබ අනිත්‍ය දන්නවා. ඔහුගේ හිතේ ද්වේෂය ඔය විදිහටම තියෙන්නේ නැහැ. ඕක ඉබේම නිවිලා යනවා. ඒ නිසා වෙනස් වෙන තව කෙනෙකුගේ හිතේ තියෙන අපිට නොපෙනෙන විග්‍රහ කළ නොහැකි ඒ ද්වේෂය නිසා මා කුමට කලබල වෙන්ද ඔබ සිටිය යුතුයි. දෙක. ඔබේ හිත ඇතුලේ ද්වේෂය ඇති වෙච්ච වෙලාවක පැහැදිලිවම ඔබ වැඩි යුතුයි අනිත්‍ය මගේ හිතේ දැන් ද්වේෂය මතුවෙලා මීට පෙර මගේ හිතේ මෙහෙම ද්වේෂයක් තිබුණේ නැහැ ලෝකේ හැමදේම වෙනස් වෙනවා නම් මගේ හිතේ ද්වේෂයත් අනිවාර්ය වශයෙන් වෙනස් වෙනවාමයි කියලා අනිත්‍යම නිහි කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් මහ පුදුම විදිහේ නියුන හිතක් ඔබට හදා ගන්න පුළුවන්. බුදුදහම කියලා කියන්නේ අනෙක් මිනිස්සු ඔබ ළඟට ඇවිල්ලා ඔබට බනිනකොට පරිභව කරනකොට දොස් නගනකොට බොරුවට නෙමෙයි අඟවන්න නෙමෙයි ඇත්තටම නියුණු හිතකින් hina වෙන්න පුළුවන් ධර්මයක් ඉගැන්වීමක් කරන දේශනාවක් ඒ සඳහා අවසාන වශයෙන් ඔබ වැඩි යුත්තේ අනිත්‍යමයි එහෙම අනිත්‍ය වඩන කෙනෙකුට තමයි අනේකා කෙරෙහි මෙත් වඩන්න පුළුවන් නිකං මෙත් වඩන්න බෑ අනිත්‍ය ආදි වශයෙන් පුද්ගලයා දිහා බලන්න පුළුවන් නම් විතරයි ඔබ තුල මෛත්‍රිය කරුණාව පිරෙන්නේ ඒ කෙනා කෙරෙහි. එනිසා බලහත්කාරයෙන් නෙවෙයි ධර්මානුකූල මගක් ඇතුලේ අනිකා කෙරෙහි මෙත් වැඩිීමේ සිටිවිල්ලක් ඒ වගේම තමාගේ හිතේ ස්වභාවයක් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එයා සසර දිනන කෙනෙක් බවට පත් වෙනවා මෙලොව ජීවිතේ සුවසේ නිදියන ශෝක නොකරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ඔබටද ඒ මඟ යන්න මේ දේශනාව හිවහල් වේවායයි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු හැම දිනාතම තෙරුවන් සරණයි සාදු සාදු ධර්මදේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේ අනුරාධපුර විශ්ව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මිනුවන්ගොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍යපාද මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය තුමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත පැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 0111 30 710යි 82 0111 30 710යි 82 ශ්‍රාවක පින්නත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නට ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමිකංශයෙන් විමසන්න. දුරකථන අංකේ 0112 697 140 බිඳුවයි 112 697 140 ආගමික අංශේ දුරකථන අංකය විදේශගතව සිටින වේ ඥාතිත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෝසේ විසුරුවහන් ලබන මෙම ධර්ම දේශනාවට සමන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.slvc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න සිල් දිනාටම තෙරුවන් සරණයි Thank you.